මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්න දවසකට එළි වුණා. දැන් දවස් කීයක් මම මේ කෝරාල වලවි කාමරයක් ඇතුලේ හිටියද? මමයි මේ තත්ත්වයට ඇද වැටුනේ. මන් නිදාසේ සොම්නසින් කාලේ ගෙවූ තරුණේ. ඒ අතරතුර මට මුතු මුණ ගැවුණා. පෙම් පුවතක් වගේ දිග් ගැහුණා. ඒ සම්බන්ධේ නොකෙදි නවත්ත ගන්න මට රස්සාවක් ඕනේ වුණා. ඒකයි මං ආරච්චිලගේ ලියන්න වුනේ. ඒ රස්සාව තියාගන්න ඕනේ හින්දා මට ආරච්චිලා කියපු ඕනෑම වැඩක් කරන්න සිද්ධ වුණා. ඒකයි මං ආරච්චිලාගේ නැති වෙච්ච ගොම්මස්සයි බක්කේ කරත්තේ තියෙනවද කියලා බලන්න කාටත් උරෙන් මේ වලව්වේ මහතා අපේ උඩට නැග්ගේ. දැන් මම මේ වලව්වේ හිර වෙලා. ඔයි ඉංබණ්ඩා. ඉංබණ්ඩා. හා? අරිනවා මේ ජනේල. මගේ නම ඉම්බණ්ඩා. ඉම්බණ්ඩා නෙයි. හරි හරි හරි ඉම්බණ්ඩා. මේ ජනේලේ අරිනවා. තමුසෙගේ කෑමයි තේ යෝන්න. හැබැයි මං එකක් කියන්නම්. වැරදිලාවත් පැනලා යන්න නම් හදන්න එපා ඕන් ආ. කෝර්ලේ උන්වහන්සේ මට දීලා තියෙන අවසරේ හැටියට මට පුළුවන් කොකා ගන්නට. හරිද? හ්ම්. ආ. ඕන් කැම. හ්ම්. දැන් වහ ගන්නවා ජනෙල්. හ්ම්. හයි දෙයනේ මම්මේ මොන වැරද්දක් කරලාද මේ කාමරයකට හිර වුනේ? හාරච්චිලගේ ගොන් අස්සා මේ කෝරාල ගෙවත්තේ තනකොළ උලා කනවා දැක්කයි කියලා කියපු කතාවට ආරච්චිලා වහාම මාවෙව මේ විශාල වලව්වේ හරප්පට්ටියේ ඒ ගොන් අස්සා ඉන්නවද කියලා විවරම් කරන්නේ ඒ විපරමේ මං අද මේ මහ වලව්වේ කාමරේ හිර වෙලා එළියට පැනගන්න බැරුව හූල්ලනවා. ඕයි ඉන් බණ්ඩා ආන්න තමුසට කෝර්ලේ උන්වහන්සේ එන්ටලු. ඉක්මන් කරලා එනවා. හරි හරි. හරි හරි. මේ එනවා. ඇයි ඇයි මට එන්ට කිව්වේ? හරි දැන් කෑ ගහන්නේ නැතුව එනවා. අ ඔහොම නවතන. හෝ හෝ හෝ. හෙල්ලෙන්න එපා. සර් මේ ඉන් බණ්ඩ එක්කව සර්. හ්ම් මොකද්ද නම? හීම් බණ්ඩද හීම් බණ්ඩද? හ්ම්? හීම් බණ්ඩ සර්. හීම් බණ්ඩ. හීම් බණ්ඩ. හ්ම්. මේ එතකොට හීම් බණ්ඩගේ කවුද මේ මුතුමැණිකේ කියන ගෑනු ළමයා? <laughs> ආයිබෝන් ඒ මං කසාද බඳින්න ඉන්න ගෑනු ළමයා. හ්ම්. කසාද බඳින්න ඉන්න ගෑනු ළමයා. හරි. ඒ ළමයා ඊයේ කීවා හිම්බන්දා මේ වලව්වේ තාප්පේ උඩට නැග්ගුවේ අර කීරාලා රච්චිල කියන මිනිහයි කියලා. හ්ම් ඒක ඇත්තද? එහෙයි. එහෙයි. ආරච්චිලාගේ තිරික්කලේ ඇදපු මේ ගොනයි කරත්තේ හොරු අරන් පැන්නනේ. හොරු අරන් පැන්නා. ඒ තිරික්කලේ නැගලා තමයි කීරාල සැක්කරයා වගේ ඉඳගෙන මේ පාර දිගේ ඉහළට පහළට ගියේ හරිද හරිද හොඳයි ඉතින් ඒ ගොණයි තිරික්කලේ දෙකම හොරු ගත්තේ කවුද කියලා හොයා බැලුවද කීරාල? එහෙයි එහෙයි මුවන් පැලසේ විතරක් නෙවෙයි මුළු උඩ පළාත දෙදුම්බර හැම තැනම හොයලා බැලුවා සර්. <laughs> හොයලා බැලුවා. <laughs> මේ ගොන් වස්සවණන් මස් කඩේකට දීලා කරක් හොරු සල්ලි ගන්නට ඇති. ඈ ඒත් ඒ කබල් කරත් එකාටද ඕන හරි හරි දැන් දැන් මේ පැලැස්සේ ඔය දැනගන්නවා හරක් හොරු එමට ඉන්නවා හරක් හොරු ඒකයි මගේ මුරකාරයා අවසර නැතුව මේ වලව්වේ වත්තට කවුරු ඇතුල් වුණත් අල්ලලා හිර කරන්නේ. මේ සර්ට සර්ට වැඳලා කියන්නම් මම මේ කියන්නේ මේ මගේ මුළු ජීවිතේටම මං කිසිම කෙනෙක්ගේ දෙයක් හොරකම් කෙරුවේ නෑ කියලා මං ජීවරලා කියන්නම් සර්. හරි හරි හරි නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා. නැගිටිනවා. ආ ආ. නමුත් අර නපුරු කීරාර අරචිල ගාව වැඩට එන ඕනෑම හොඳ මිනිහෙක් උනත් ඔය වගේ අමාරුවක වැටෙන්න ඉඩ තියෙනවා. තේරුණා? තේරුණා? මිනිහා කපටි රජෙක්. ඕ. ඒ ඒ ආ ආ ඒ කිව්වා ඒ කිව්වා. ඒ ඒ ඒ කියන්නේ කීරාල ආරච්චිලගේ සේවය කරන ඕනෑම මිනිහෙක් හරි ගෑණියෙක් හරි හීම් බණ්ඩා වගේ ලොකු අමාරුවක වැටෙන්න පුළුවන් කියලයි මං ඇහුවේ ඈ එහෙම පුළුවන්ද ඈ එයි කියලා එක පිළිගත්තා නේද ඒකනම් ඒකනම් මං දන්නේ නෑ හරියටම කියන්න තෑර මම මේ අමාරුවේ වැටුනේ ආරච්චිලගේ හිත හොඳින් තියාගන්න ඕනේ හින්දා ඒ නැති වෙච්ච ගොන්වත්ත කොහොම හරි හොයාගන්න හොඩුවාවක් හොයාගන්න ඇවිල්ලානේ. සර් මං මේ අර තාප්පිට නැගේ ඒකයි. ඒ කියන්නේ කීරාලාරච්චිගේ ගොන්වස්සා. මේ පලාතේ ඉහළින්ම ඉන්න කෝරාල උන්නාන්සේගේ හරක්පට්ටියට හොරෙන් අල්ලාගෙන ඇවිත් ඉන්නවයි කියලා සනාත කරන්ටද කීම් බණ්ඩ කල්පනා කරුවේ ඈ කතා කරනවා එහෙමද කල්පනා කරුවේ නෑ නෑ නෑ නෑ සර් මම ඒ වගේ දෙයක් හීනෙන්වත් හිතුවේ නෑ සර් අනේ සාතිකයි සර් ඔබතුමා වගේ උගත් වැදගත් උත්සමේ මේ ඒ වගේ පහලට දාන්න හීනෙන්වත් හිතනවද සර් හොඳයි හොඳයි හොඳයි එතකොට මං ගැන ඔය කටුපුල්ලේ ගෙදර කීරාලා ආරච්චිල මොනවද කියන්නේ මොනවද කියන්නේ ඇත්ත කියලා සමාව ඉල්ලගන්නවද හොඳයි හොඳයි මං මේ අවස්ථාව හිම්බණ්ඩට දෙනවා හොඳද කීරාල මොනවද මං ගැන හීම්බණ්ඩටයි මිනිහගේ ඔය වැඩ කරන අනිත් උදවියටයි කියන්නේ ඈ ඇත්ත කියනවා ඇත්ත කියනවා සර් සර් මට සමාවෙන්න සර් ඒ ආරච්චිලා මං එක්ක ඔය රාජකාරි වැඩ කියලා කරගන්නවා ඇරෙන්ට සමුන්නාන්ත ගැන යමක් කතා කරන්නේ නෑ <laughs> කතා කරන්නේ නෑ ඔය ඇත්තමද ඈ කීරාලගේ රැවුල කපන්ට එන ඇම්බැත්තේ එක්කත් මගේ නැතිවැරදි කියන ඔය කීරාල ආරච්චිල පුදුමයිනේ මේ මිනිහගෙම ලියන්නට මගේ වැරදි කියන්නේ නැහැ කියන එක. මෑ හේම් බණ්ඩා. ඔහමම ඉන්නවා මං එනකල්. ඔහමම ඉන්නවා. ඒයි මුරුගේසු. මුරුගේසු. මෙහෙනවා. මෙහෙනවා. ආ එනවා එනවා එනවා එනවා. මොකද්ද මට මේ වෙන්න යන්නේ? හම්මේ මොන්නේ කොහමද මගේ මුතු ගැන දැනගත්තේ ඈ ඊයේ මේ ඇවිත් මාව මේ නිදාස් කරන්න කිව්වද ඒත් මේ කවුරු එක්කද මෙහාට ආවේ මේක ඊනියක්ද කොහෙද හෝන් එනවා වගේ ඇහෙනවා නෑ නෑ හීනයක් නෙවෙයි හැබෑවටම සිද්ධ වෙන වේදනා දනවන සිද්ධියක්. ඕ ආපහු යනවා. ඈ? අයියෝ කන්නේ මරු බල්ලා බුරනවා ආයි පාරක්. බයනක බල්ලා ආයෙත් බුරනවා. ඌ ඉහි රෑ එළියන කම්බිරුවා. ඒ බිරුවේ මතයි කියලායි මට හිතෙන්නේ. අනේ වන්දන්නේ. මං අහන්නේ මේ සුවිශාල වලව්වක පුංචි කාමරයක හිරවෙන්න මොකද්ද මං කරපු වැරද්ද ඈ කිසිම වැරද්දක් නෑ මං කරපු එකම වැරද්ද තමයි ජීවත් වෙන්න ඕන නිසා මුවන් පැලසේ ආරච්චිලගේ ලියන්න හැටියටපත් වෙච්ච එක ඒක වැරද්දක්ද ඈ එහෙම නැත්නම් මං මගේ ස්වාමියාගේ හිත හොඳින් තියාගෙන මගේ රස්සාව තහවුරු කරගන්න ඕනේ කියලා මගේ අතීතයේ අතගත්තු තණ්හාවද නැත්නම් මගේ රස්සාව නැති වුණොත් මං බඳින්න ඉන්න මුතු මට පිටුපායි කියන බයද හෝරාලු නැහැ මාව පොලිසියට ගෙනියන්න දෙන්නද ලෑස්තිය හාපොයි හාපොයි දෙයිනේ මගේ මුතු මැනික මැරෙයි මාව පොලිසියට අල්ලගෙන ගියොත් මොකද්ද මං කරන්නේ මෙතනින් පැනලා යන්න බෑ අර මිනී කන බල්ලයින්ට ඊට වඩා භයානකයි අර නපුරු මුරකාරයා ඔව් ඈ පැලැස්සේ ඉන්න අර වයසක විතරාලාම කිව්වා වගේ මාත් ඉතින් ඉවසන්නම් ඔව් මං ඉවසන්නම් මං ඉවසන්නම් මං ඉවසන්නම් ඒයි ගිහින් බණ්ඩා. තමුසෙට අපේ කෝල්ලේ උන්නාන්සේ එන්ට කිව්වා. අන්න අර එළිය තියෙන බංකුවට. බංකුවට? ඇයි? ඒ හරිය කියන්න මට බෑ. තමුසේ අපේ කෝල්ලේ උන්නාන්සේට බොරු කීවද? නෑ. මං කිව්වේ ඇත්ත මිසක් බොරු නෙවෙයිනේ. මේ මුරකාරය ඇයි ඇයි මට එළිය තියෙන බංකුවට එන්ට කිව්වේ? <laughs> ඒවා සේරම රහස්. ආ, ඊම්බන්දා තමුසේ ලොකු වැරද්දක් කෙරුවා නම් ඒ බංකුවේ මුණින් අතට බුදියාගන්ත දීලා කසපාර දෙන්න මිනිහා ඇවිත් ඇත්ත කියාපිය ඇත්ත කියාපිය කියලා ඊට පස්සේ තමයි කසපාර දෙනවා නම් දෙන්නේ කට වහගන්නවා දන්නේ නැතුව නැත්තම් දඬුවම තව තවත් වැඩි වෙයි බණ්ඩා. ඇයි ඇයි දුලා දෙන්නේ මේ අයින්සක මට මේ වගේ මේ කට පියාගන්න කියලා මම කිව්වේ. කොහොනේ උන්වහන්සේ යහපත් වෙනවා. දැන් ඉතින් හ්ම් කියන්ටත් එපා. මට කොරල මාත් දෙයක් කියන්න දිනවා මුරකාරයා. මට යන්න දෙනවද උන් නැහැ ගාවට? මේ දඟලන්නේ නැතුව ඉඳපන් හිම්බන්දා. වැඩිය නටන්න ගත්තොත් අපේ බලුන් නැහැ ඔහෙව කෑලි කරලා ගිලලා තේරුණාද? හව් හව් මට තේරුණා. හරි හරි. එහෙනම් අපේ කෝල්ලි උන්නාන්සේ වඩිනකල් කට පියාගෙන බිම්ම ඉඳගෙන ඉඳපන්. මම මේ බලු රජාට කෑම දීලා එනකන් දෙල්ලන්න එපා. හරි. හ්ම්. ආ කම් කම් රාජා කම් කම් රාජා මේකම් මේකම් මගේ බඩ බබුව දාගෙන මර හින්දාරිය දානවා මං අහන්නේ ඇයි මට මෙහෙම දුක් දුම්නත් විඳින්න මොකද්ද කරපු වැරද්ද ඒ හිම්බන්දා උඹ මේ දොර අරින්ට හැදුවද දැන් පැනලා යන්න අර පොලෝසිය මහත්තයාගේ මෝටර් සයිකල් සද්ද ඇහිලා. ආමිනිහෝ. පේසුද මුරකාරයෝ. මං එහෙමත් පනිනවද? අපේ කෝරාල උන්නාසයට ඇත්ත කියලා මං තමාව ඉල්ලගෙන ගෙදර යනවා මිසක්ක. කොහෙන්ද කෝරාල උන්නාන්සය? උන්වහන්සේ අර සාජා මහත්තයත් එක්ක කතාව. හ්ම්. ඔබ පොලිසියට බාර දෙන්නයි මම හිතන්නේ. මේ මොනවා මොනවද කියන්නේ? ඒ දෙන්න කතා කරන්නේ මොනවද කතා කරන්නේ මුරකාරයා? මේ මේ බොට ඕනේ නෑ විස්තර. ඈ හිරබාරෙට ගත්ත මිනිහා කට පියාගෙන හිටියේ නැත්තම් හුඟා දුරට වැඩවරදී. ඈ අනික පොලිස් මහත්තයයි අපේ කෝරාල උන්නාන්සේ ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඔබ දන්නවද ඉංග්‍රීසි? නෑනේ. මොකෝ මන් නොදන්නේ ඉංග්‍රීසි. අනේ <laughs> අප්පා. ඉංග්‍රීසි දන්න මිනිහෙක් නේ අපේ වලව්වේ තාප්පේ උඩට නැගලා ඔත්තු වැලිවිසේ. අනේ නිකා බොරු කතා නොකිය ඇත්ත කියපන් හිම්බන්දා. මේ මුරකාරයෝ වැරද්දක් කරලා හරි නොකර හරි මිනිස්සේ කලලා හිර කරගෙන මේ මිනිස්සයා පාටල් කරන එක හොඳ නෑනේ. වැරද්දක් කරලානේ බොව මං අල්ලගත්තේ මිනිහෝ. මොකද්ද මොකද්ද මං කරපු වැරද්ද? ඒ හිරකාරයෝ උඹ වැරදි එකක් නෙවෙයි කෙරුවේ. හ්ම්. ඒවා අපේ ලොකු සෑයට මං කීවා. දැන් මේ සේරම තමා අර සාජන් මාතයට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ හින්දා උඹ කට පියාගෙන ඉඳින් පොලිසියට අරගෙන ගිහින් කූඩුවට රිංගනකම්. ආ මං හිතන්නේ උඹයි අර කංසකොළ මුදලාලි තමයි මේ කෝරාල වලව්වේ වත්තේ තියෙන ගවපට්ටිය හර කොරකම් කෙරුවේ. නෑ කියන්න එපායි බණ්ඩා. ඔබ නෑ කියන්න එපා. ආ? මේ කතා සේර මිලියට එයි. පටාර ලොකු රාලා හැමිලා බැටේ දෙනකොට. කවුද යාවේ? <laughs> කවුරු ආවත් ගියත් උඹට එව්වා ගැන කතා බෑ. හ්ම් ඔබ මේ රාජමාලිගාව වාගේ තියෙන මේ විශාල වලව්වේ තාප්පේ උඩටම නැගලා. තාප්පේ උඩටම නැගලා. ඔත්තු බැලුවා. ඒක විශාල බරපතල වැරද්දක් කියලා මම හිතන්නේ. මේ මේ මේ ඔච්චර දුරට යන්න එපා තේරුණාද? මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ නීතිය තමයි කෙනෙක් සැකපිට අල්ලලා හිර කරගත්ත පළියට ඒ මිනිස්සයා <laughs> වැරදිකාරයා. ගමේ කොස්සට කකා ඉඳලා මේ වලව්වේ තාප්පේ උඩට නැගපු හොර ගෙඩියෝ ඈ ඔහොමම හිටපන් මං එනකම් හ්ම් ඔහොමම හිටපන් මං එනකම් හනේ හැවෑටම මං වාගේ අහිංසක හොඳ මිනිස්සු තව කොච්චර ඇද්ද ඒත් කෝ ඒ උන්දලට කතාරින්ටවත් බැරි නම් මොකද්ද තියෙන සාධාරණේ නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස එදුරු නොවේ කලකම් පල දෙවා මිස ඒ කිව්වාගේ මගෙත් නරක කාලයක් ලබලා වෙන්න ඇති. අද මේ தත්ත්වෙට මං වැටුනේ ඒකයි. මගේ මුතුට මන් නැති පාළුව දැනෙනවා ඇති. ඒ පාළුව කනකාටුව විතරක් දැනුනොත් ඇති. අර මුවන්පැල සීතපු පංගුවක් කෙල්ලන් වගේ ඇත්තට වෙලා දිවි හානි කරගත්තේ නැත්තම් ඇති. හෙට දවස මට හීනයක් වගේ මාව පොලිසියට බාර දෙයිද? නැත්නම් මට කතපහර දීලා හෙලවලා දායිද? මෙතන මේ ලොකු වලව්වේ කෝරාලුන් නැහැ. කොහොම කෙනෙක්ද කියන්න මන් දන්නේ නෑනේ. හැබැයි මගෙන් අහපු ප්‍රශ්න වලින් නම් මට සමාව දීලා ගෙදර අරින්න පුළුවන් කියලා හිතෙනවා. ඒ තාරච්චිලත් එක්ක තියෙන වෛරෙින්ද මට මොන දඬුවමක් දෙයිද කවුද දන්නේ? ආ ආන් එනවා මුරකාරයා. මිනිහා මට බොහොම පාත් කරලායි කතා කරන්නේ. ඒත් ඉතින් මොනව කරන්න දීවසනවා මිසක. ඒ ඉන් බණ්ඩා. උඹට උදේට දීපු රොටි කෑවද? හ්ම්. ඒ බීවද? නෑ නෑ ඒව වේලිච්ච කාඩ්බෝඩ් කෑලි වාගේ බැරිද මටත් හොඳ කෑම ටිකක් දෙන්න. <laughs> හොඳ කෑමක් ඈ. බාගදා අර කස පාර දෙන්න මිනිහා ආවොත් බොට හොඳ කෑමක් දෙයි. අනේ ඵලයන් මිනෝ යන්ට අපි දෙන දෙයක් කාලා බඩගෙඩිය පුරව ගන්න නැතුව මේ වලව්වේ අඩුප්පුවට කන්ට ඉල්ලන්නේ. මේ මිනිහක කතා නොකර ඉන්නේ කොහොඳයි. ඉවසීමයි හොඳ කතා කරන හැම වෙලාවෙම මූ මගේ හිත රිද්දනවා ආ අර කවුද යන කෙල්ල දැකලා පුරුදු කෙනෙක් වාගේ ඔව් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා දැකපු කෙල්ලෙක් මං හිතන්නේ මේ වලව්වේ වැඩ කරන් ඉන්න කෙල්ලෙක් වාගේ මේ කෙල්ල මුවන් පැලසි ඉස්කෝලේ ඉගෙන ගත්තා වගේ මට මතක මේ මේ ඔය මේ ගෑනු ළමයට මාව මතකද? එයි එයි එයි ඉම්බන්දා. ඔය ජනේල් ගාවෙන් මෙහාට යන්න. වලව්වේ වැඩට යන්නේන ගෑනු ළමයි දිහා බලන්නේ නැතුව ඔබට ඉන්න බෑ නේද? තව පතරේනවා. තව තව පතර. බල්ලා පැන්නොත් එහෙම ඔබව ඉවරයි. තව ජනේල් ගාවෙන් මෙහාට යන්න. මම මේ මට සමාවෙන් මුරු වෙයි දුන්නේ නැහැ. අන්න අර කොණ්ඩේ ගොතාගෙන ඉන්න ගෑනු ළමයා මං අඳුනන කෙනෙක් කොයි කෙනාද අර අර අර රතු පාට ගවුමක් ඇඳලා ඉන්න ලස්සන අන්න අන්න හරි අන්න හරි එයා එයා ඇයි මේ වලව්වට ආවේ අනේ මේ මිනිහෝ බඩන් ලොකු වැරද්දක් කරලා ඉන්න හිරකාරයෙක් හරි ආ බොට මේ ජනේලෙන් එළියේ ඉන්න ගෑනු ළමයි දිහා බලන් ටිකක් ඉඩ දුන්නාම උඹත් වලව්වේ වැඩට එන ළමයින්ට කතා කරන්න ගියොත් උඹ බෝගම්බර මහා උළු ගෙදරයි නවතින්නේ. ඒ හින්දා මම මේ ජනේලය වහලා ඔබට කාමරේ ඉන්න ඉඩ දෙනවා. හා කොල්ලේ උන්වහන්සේට කියන්නද උඹ ජනේලෙන් ඉබිලා වැඩට එන යන ගෑල් ළමයින්ට එක කතා කරන්න හදනවා කියලා. කියාපන් උඹේ රස්සාව වැඩි කල් යන්න කලින් මං කෝරාල මහත්තයාට කියලා උඹ අස්කරුවේ නැත්තම් මන් නෙවෙයි හීම් බණ්ඩා අඩයප්පා හොඳයි බලාපන් ඉන් බණ්ඩා කොල්ලේ මහත්තයා මම කියන කතාවද උඹේ නරක හැසිරීමට ගණන් ගන්න කියලා. අන්න අන්න. ඒ වෙරට ආපු ගෑනු ළමයා මේ පැත්තට යනවා දැන්. අන්න කොල්ලේ උන්නාන්සේ යහපත් වෙනවා. හ්ම් හේයි මුරුකේසු ආ අර හිම්බණ්ඩ මහත්තයා එවනවා මගේ ඔෆිසියට ආ එහෙ සර් එහෙ සර් අනේ මං ඉම්බණ්ඩ සර් අනේ ඉම්බණ්ඩ සර් සර්ට අපේ ලොකු සර් කතා කරනවා කාන්තෝරුවට ඉක්මන් කරන්න සර් මටද සර් කියලා කතා කරන්නේ මුරුකේසු හරි හරි මම යන්නම් ඊට කලින් මට කියනවද අර ලීලාවතී නෝනා මේ වලව්වේ මොනවද කරන්නේ කියලා. හරි හරි හරි ඒ සේරම මංසයට පස්සේ කියන්න. කෝ කෝ මේ මුරු ගෑසු. කෝ හිම්බන්දා. මේ මේ එනවා සර් මේ එනවා. හ්ම්. <laughs> හිම්බන්දා. හිම්බන්ඩට මතකද මගේ ලොකු දූට සිංහල උගන්නන්ටය කියලා. මුවන් පැලස්සේ හිටපු ලොකු ඉස්කෝල මහත්තයා මුණ ගැහෙන්න මතකද මතකයි සර් මතකයි එම් බණ්ඩා ඔය ලොකු අමාරුවක වැටෙන්ටයි ගියේ ඔව් මං මං කීරාල ළඟ කරන රස්සාව තියාගන්න ඕනේ හින්දා ඒ ආරච්චිලා මට කියපු දේ මං කෙරුවේ සර්. ඒක ලොකු වැරද්දක් කියලා දැනුයි මට තේරෙන්නේ සර්. අන්න හොඳයි. අන්න හොඳයි. පමා වෙලා හරි කීරාල විදානාරච්චිලා කොහොම කෙනෙක්ද කියලා මේ හීම්බණ්ඩට තේරුණා නම් ඒක හොඳ ආරංචියක්. ඒක හොඳ ආරංචියක්. පොලිසියේ මහත්තුරු හීම් බණ්ඩගේ තොරතුරු හැසිරීම් රටාව එතකොට මේ මේ මීට පෙර නීති විරෝධී යමක්කමක් කරලා තියෙනවද නැද්ද ඒවා සීරෝම හොයාගෙන මට හොඳ විස්තරයක් ගෙවලා තියෙනවා ආන්නේ ඒ හින්දා අද අද මං හේම් බණ්ඩව ගෙදර අරිනවා. තමුන්නාන්දේට බොහොම ස්තුතියි. එහෙමනම් හෙට උදේ හෙට උදේ 8 ඉඳලා හවස 4 වෙනකල් මගේ කන්තෝරුවේ වැඩට එන්න ඕන. නෑ <laughs> ඒ මුරුගේසු. ආ සර් සර්. මේ හිම්බන්ද මහත්තයා දැන් නිදහස්. මගේ ඩ්‍රයිවර්ට කියනවා මේ මහත්තයා ගමට ඇරලා එන්ට කියලා. ආ එහෙමයි එහෙමයි සර්. මුවන් පැලස්ස අද රංගපෑම් සෝමසිරි චන්ද්‍රසේන රත්නදී නම්බුගේ සමග මයික් ප්‍රනාන්දු. නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සමග ජයන්ත චන්ද්‍රලාල්. කතනය විජේසිරි බෝපගේ කලාශූරී මුදලිනායක සෝමරත්න ගුවන්විදුලියට ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්